සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ. ඒත් ඉතින් ඒ නියම මාර්ගෙ නෙමෙයි. නියම මාර්ගෙ නෙමෙයි. භාවනා මාර්ගය ලැබුණ එක හරි. භාවනා කරගෙන ඉති. නමුත් ලෝකෝත්තර මාර්ගෙ නෙවෙයි. අම්රණේ මේ දැන් මාර්ග බල අවස්ථාවේදී දැන් එකම චිත්ත වීදියේ ඒ එකම ජවන වීදියේ මාර්ග ජවන චිත්තක්ෂණයට පස්සේ තමයි ඵල චිත්තක්ෂණයක් අතර දෙකක් තියෙන්නේ. ඔව්. ඒකින්ද ඇත්තම ඒක අතර කිසි වෙනසක් නැහැ. නෑ නෑ වෙනසක් නෑ. අනන්ත අනන්තර ඵලෙනේ. මුළු චිත්ත වීදියේ වරෙන් ඉස්සෙල්ලා ජවන වරෙන් ඉස්සෙල්ලාම ඵලය ලැබිලා ලැබිලා දැන් තීක්ෂණ ප්‍රඥාවන්තයෙකුට නම් ඵල තුනක් ලැබෙනවා. මධ්‍යම ප්‍රඥයෙකුට ඵල දෙකක් ලැබෙනවා. එහෙම කියලා තියෙනවා. මන්ද ප්‍රඥය ගැන චිත්ත වීචයක් නේ ඒක සදාකාලික හිතන්න බෑ ඒක. ඒක එදාට ලැබෙන එකම ඵලයයි. මොකද අර අනුලෝම සිත් හතරක් ලැබෙන්න යනවා යාට. දැන් තීක්ෂණ ප්‍රඥාවන්තයාට පරිකාරම උපචාර අනුලෝම කියන තුනෙන් පරිකාරම නැතුවම උපචාර අනුලෝම ගෝත්‍ර වූ වෙනවා. ඒතර එතන තුනයි නෙන්නේ හතරින් එක මාර්ගයේ ඉතිරි තුන ඵල. ඒ අපි මේ බොහොම තීක්ෂණ ප්‍රඥාවන්තයන්. මධ්‍යම ඥානවන්තයගේ වශයෙන් තමයි බොහෝ වශයෙන් ওই වීතිය කියන්නේ. පරිකාරම උපචාර අනුලෝම කියලා තුනයි ගෝත්‍ර වූ හතරවෙනි එක මාර්ගයේ පහ ඉතිරි දෙක ඵල. ඒක මාර්ගානන්තක ඵලය කියලා කියනවා. ඵල සමාපත්තිය ගෙදී ඊට පස්සේ තමයි ඉතින් ඒ ඊට පස්සේ භවංගයට වැඩිලා ප්‍රතිවේක්ෂා ඥාන වේති පේලි පේලි පහළ වෙලා ඕන වෙලාවක නැතත් උද්‍යවේ ඥාණයෙන් පටන්ගෙන ඵල සමාපත්තිය ගන්න පුළුවන් නිකම් ඵලය ලැබෙන්න අයම විපස්සනා පේලියට යන්න ඕන ඵලය ලබන්න අදිෂ්ඨාන කරගෙන මනෝමය චිත්ත දීති වල වෙන සංකීර්ණ චිත්තය පරිසංසිකෘතියක් ඒ ප්‍රතිසන්දි කෘත්‍ය කියන්නේ ඒකේ අර නම හමුණාට ප්‍රතිසන්දි වෙලා ප්‍රතිසන්දි නම ගන්නවා. දැන් පංචාද්වාරක චිත්ත වීතිවලදී විතරයි සම්පටි සම්පටිච්චන සම්තිරණේ නම් ලබන්නේ. සම්තිරණම් ලබන්නේ යම් මේ පංචාද්වාරක වීතිවලදී පමණයි. අර නම කියන්නේ ඒ ඒ සිත හා සමාන සිතක් අරගෙන ඒක ප්‍රතිසන්දි සිතේ. සමාන වෙලා තියෙන හඳුරන්නේ ඒකට ඡායසික සමාන නිසා ඡායසික සමාන නිසා ඔව් ඒක සිද්ධ වෙන අවස්ථාවම තමයි ඒක නම් නැත්තින්නේ ඇත්ත ඒ සිද්ධ වෙන වෙලාව අනුව ඒක පරිසන්දි භවංග තම භවංග තියෙනවා තියෙනවා තියෙනවා කෘත්‍ය කෘත්‍ය අනු කෘත්‍ය පහදා දෙන්න තමයි කිව්වේ ඒකයි දැන් ඔව් සමානයි. ඒ නම විතරයි වෙනස. මනෝද්වාර වර්ජණයයි ගෝත්‍රපුණ සිතයි සියල්ලෙන් සියල්ල සමානයි. තේරුණාද? කායික වශයෙන් සමානයි, ඒ ක්‍රියාකාරීත්වය සමානයි. මනෝද්වාර වර්ජණයෙන් කරන ජවණයට යොමු කිරීම. ගෝත්‍රපුණ සිතෙන් කියන්නේ පංචාද්වාරික ජවණයට යොමු කිරීම. ඒ නිසා දෙකේම එන ආවර්ජනාව පය මොකද්ද බන ආවර්ජනම් පය මොකද්ද වචනයක් තියෙන ආවර්ජනාව දෙක කෘත්‍ය දෙකක් කරනවා කියවනේ හ්ම් එතකොට වත්තපන ආවර්ජන වශයෙන් ඒකට කියනවා ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතු පාලිකනේ ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතුව ක්‍රියා දෙකක් කරනවා පංචාද්වාරික වීථිවලදී උත්තපන මනෝද්වාරික වීථිවල මනෝද්වාර වශයෙන්. එතකොට නම් දෙක වුණාට එකයි ගැසිත එක වැනි සිත. ඈ ක්‍රියා ක්‍රියා ආවර්ජන සිත්තුනම ක්‍රියානේ. පංචාද්වාර ආවර්ජන මනෝද්වාර ආවර්ජන උත්තපන තුනම ක්‍රියා. අහේතුක ක්‍රියා. එයින් පංචාද්වාර ආවර්ජනයේද පාලියෙන් කියන්නේ ක්‍රියා හේතුක මනෝ ධාතු අනිත් එක දෙන ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතු කියලා. අරක මනෝ ධාතු මේ දෙක මනෝ විඥාන ධාතු. ඒ නිසා අර සමානත්වයෙන් තමයි නම දාන්නේ. ක්‍රියාකාරීත්වයෙන් වෙනයි. අර්පණා අර්පණා චිත්ත දීති ගැන ධ්‍යාන මාර්ගඵල සිද්ධ කරන අර්පණා චිත්ත දීති ගැන ඒ අර්පණා චිත්ත වීති ගැන කියන මනෝ මේ අපි කියනවානේ දැන් මාර්ග චිත්ත වීතියක් දැන් කියවනේ ඒ වගේම සමාන. දැන් ඔන්න අපි හිතමු ආනපාන පඨම ධ්‍යාන ලැබනවා නම් ප්‍රතිභාග නිමිත්ත ආරමුණු කරගෙන ඉතින් උපචාර සමාධියෙන් ප්‍රතිභාග නිමිත්ත ලැබුණා. ඒක ආශේවනී කරනකොට යම් වෙලාවකට භවංගයට වැටිච්ච ගමන් මනෝද්වාර වර්ජන චිත්ත ක්‍රියාසිත පහළ වෙනවා. ඊළඟට ප්‍රථම අධ්‍යානයේ සෝමනාස සහගත දැයෙන්න සෝමනාස සහගත වූ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා සිස් හතරක් ඒවා කාමාවචර ජවන් සිස් හතරක් ඊළඟට රූපාවචර ප්‍රථම අධ්‍යාන චිත්තය එකවරක් අරමුණාගන්න එකවරයි එකවරයි ඊට පස්සේ භාවකගත වෙනවා අය ඒක හතක් යන්නේ නැහැ පළවෙනි වාරේ ඒ ඒ මහග්ගත චිත්ත වේච වල හතයි කියලා නියමයක් නැහැ එතනින් භාවකගත වෙනවා ඊට පස්සේ අයමත් අයමත් අර විදිහටම පරිකාරම ගෝචාන අනුලෝම ගෝත්‍ර භූතින සිත් ඇතිලා අය එක චිත්තක්ෂණය කොහොම චිත්තක්ෂණ එක එක බැගින් ගිහිල්ලා සියවර දහස් වර ඒ සමාධියේ පහවෙවි ඉඳ තමයි වැඩි වෙලාවක් පවත්වා ගන්න පුළුවන්. එතකොට දැන් මෙතෙන්දී මේ ඒ පළවෙනි ජවන් සිත කාට හරි මුලින්ම ඇති වෙන ප්‍රථම ධානය එක චිත්තක්ෂණයයි පවතින්නේ. අභිඥා සිතත් එක චිත්තක්ෂණයයි. එතකොට ඒක චිත්තක්ෂණේ පහලලා අයමත් භාංගයට වැටෙනවා. අයමත් සමාධිය එනවා. ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් අදිෂ්ඨාන කරන්න පටන් ගන්නවා. විනාඩි දෙකක් පවතී, විනාඩි තුනක්, විනාඩි පහක් මේ ටික ටික සමාධි දික් කරන්න ඕනේ. එතකොට ඒ චිත්ත වීකේ හතයි කියලා නියමයක් නැහැ. වැඩි වාර ගානක් ධානාසිත තේරියට යනවා. අර සමාපතිසිත වගේ. එතකොට මේ එනිසා දැන් එතෙන්දී ධානාංග අනුව තමයි ධාන වෙන් කරන්නේ. පළවෙනි ඉතිංග පහක් පිළිතෙනවා. දෙවෙනි එක ඉතින් අර විතරකිතාර ඉක්මවා ගියොත් අංග තුනක් සහිතව ලැබෙනවා. තුන්වෙනි එකේදී ප්‍රියති ඉක්මවාගෙන් අංග දෙකකින් යුක්ත වෙනවා. සුඛේ ඒකාග්‍රතාව. හතරවෙනි එකේදී ඒ වේදනා මාරු වෙන උපේක්ඛා ඒකාග්‍රතාව. එතකොට ඒ අවස්ථාවන් ලොක්කෝම මුලින් ලැබෙන කොටක චිත්තක්ෂණය ලැබෙන එක ධ්‍යානෙ. ඊට පස්සේ තමයි ඒක දියුණු කරන්නේ. ආවර්ජන සමාපජන ආදී වශයෙන් මේ අදිෂ්ඨාන කර කර ඉදිරිය දියුණු කරන්න වාසී කරමින්. ඒ කියන්නේ ඔය ධ්‍යාන ලැබෙන්නේ නැහනේ. රූපාචර මට්ටමට හිත වැටෙන්නේ නැහනේ. කාමාචර ඉක්මන යන්නේ විපස්සනාව. කාමාචර ජවන්සික් වලින්මයි විපස්සනා දිගටම යන්නේ. අර සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි තින් ලෝකෝත්තර ඵලසිත ලබනකොට ධ්‍යාන ලැබුව කෙනෙකුගේ උනත් ඵලසිත ප්‍රථම ධ්‍යානය හා සමාන අංග පිළිපෙනවා. ඒක සමාපatti වශයෙන් ධ්‍යාන සම්වාදින්න බෑ. මේ මාර්ගසිතේ ප්‍රථම ධ්‍යානයේ අයිති අංග ටික පහළ වෙනවා. ධානයෙන්තොර මාර්ගයක් නැති නිසා ධ්‍යාන ලබාපුවත් ගන්න කැමැති කම ධ්‍යානයට අනුව මාර්ගය ලැබෙනවා. ඒක ලැබෙන්නේ. ඒක තමයි මම සම්බන්ධයෙන් පටලවාගෙන තියෙන්නේ මේ ධ්‍යාන ලබන්න අවශ්‍යයි කියලා මාර්ගඵල. ඔව්. එහෙම දෙයක් නෑ. හ්ම්. ඒ සත්‍යන කියන්නේ ඒ කියන්නේ සායන පස්සම විපස්සනා හතර කරනවා. හ්ම්. කරගෙන යනකොට ඒ මාර්ග ඵල පහල වෙනවා කියන. ඔව්. දැන් එතන මම අවස්ථාවේ හරියට පුළුවන්ගේ මේ ධ්‍යාන ප්‍රතිපදින් එකක් ඵලයක් ඇති වෙනවා. ධ්‍යානාංග සහිත. ඔව්. ධ්‍යානාංග සහිතව ලැබෙනවා. එතන 89 හරි 121 හරි දෙකක් වෙන්නේ 89 වෙන්නේ පළවෙනි ඔව් ඒ මට්ටමින් ගත්තොත්. ධ්‍යාන සංප්‍රයුක්ත වශයෙන් ගන්නවනම් 121ක් වෙනවා. මාර්ගසිත 20ක් වෙනවා. ඵලසිත 20ක් වෙනවා. ඔව් ඉතින් මෙහෙම අධ්‍යාකාරයෙන් ලැබෙනවා. ඔව් සුෂ්ක විදර්ශක වශයෙන් කලිකද විපස්සනා යානිකව මාර්ගඵල ලැබෙනවා. ඒකට සමථානික වශයෙන් සමතෙන් ගිහිල්ලා විපස්සනා අදලා මාර්ගඵල ලැබෙනවා. ව්‍යාකයෙන් පුළුවන්. ව්‍යාකාරෙම මේ කැමති කෙනෙක් අනුගමනය කරන. දැන් චක්කපාල රහතන් වහන්සේ සුස්ක විදර්ශක වශයෙන් ධ්‍යාන නොවඩා විපස්සනා වඩලා රහත් වුණා. උන්වහන්සේට ධ්‍යාන ලැබුණේ නැහැ. ඒ නිසා නේද පයින් යන්න ඕනේ ආපහු ගමනනේ. අභිඥා පරිභෝග කරන්න බැරි වුණානේ. ඉතින් අස්සන්දුණන් පස්සේ අභිඥා ලබන කසින වඩන්නත් බැහැ. ඒකත් පාඩුවක්. ඇස් අඳුනන් පස්සේ කසින ධ්‍යාන වඩන්න බෑ. අභිඥා ලබන්න කසින වඩන්න ඕනේ. සම්පූර්ණයෙන්ම සමත කරලා ඉපස්සනා කරනක දැන් මහත්යෝ උත්සාහ කිරීම වැදගත්. හැම දෙයකටමනේ උත්සාහ කිරීම වැදගත්. දැන් අපි සමත භාවනාවෙන් ධ්‍යාන වඩ아가න විපස්සනා යනවා නම් ගමන සැපදායකයි. විපස්සනා තනිකර යනවා නම් ගමන දුෂ්කරතාවෙන් යා යුතු වෙනවා. ඒකේ වෙනසක් තියෙනවා. මොකද සමත භාවනාවේදී සීලවම වේදනා දුක්ඛදායක වේදන ඔක්කොම සංසිඳිලා. සැපින් ධ්‍යාන ධ්‍යාන කියන්නේ බොහොම සාන්ත කායික මානසික සෝයෙන් යන ගමන. ඒක සැප ගමන. ඉතින් විපස්සනාවෙන් යන්නේ ධ්‍යාන නැති නිසා ක්ෂණික සමාධිය විතරයි. සින් සමාධියෙන් කරන්නේ අර නාම රූප දැකින්න දේවල් උත්සාහ මේ මේ උදව් වෙන එක විතර. ඒකෙන් කායික වේදනා යටපත් වෙනවා නෙමෙයි තියෙන වේදනා පවා මතුවලා එනවා. ඒක ස්වභාවයක්. ඉතින් ඒ නිසා බොහොම උත්සාහයෙන්, බොහොම ගැටෙමින්, බොහොම වේදනාවෙන් මහන්සියෙන් කළ යුතු දෙයක්. අර නිදර්ශනක් තියෙන අභිධර්ම පුද්ගල පඤ්ඤාති අට කතාවිය ගැන හැඳින්වීමක් කරලා. ඒ කියන්නේ දැන් දෙහෙල් ගහක් කපනවා කෙනෙක්. එක්කෙනෙකුගේ ආයුධය බොහෝම තියුණුයි. එක්කෙනෙකුගේ ආයුධය බොහොම මොටයි. තියුණුවකින් කපන එක්කෙන ශබ්ද නැති එක පෙත්තට මේ කෙහෙල් ගහ පෙතිපෙති ගහනවා. මොට වෙච්චි කඩුව නැත්තම් කැත්ත ආයුධයෙන් අර කෙහෙල් ගහ ගමවට ශබ්ද වෙනවා අතුල්ලන අතුල්ලා මහන්සියෙන් කපන්න වෙනවා. ඔක්කොම එහෙම ඉහිදෙනවා. ඒ වගේ තමයි සමත භාවනා වැඩි තැනත්තාගේ විදර්ශනා ඥානය බොහොම මුවහත්. මුවහත් බොහොම තීක්ෂණයි. මොකද ඔහුට සමත ආලෝකයක් තියෙනවා. සමත ආලෝකයෙන් සියුම් මූද නාම රූප විනිවිද දකින්න පුළුවන් වෙනවා. ඒසවට ලේසි වෙනවා විපස්සනා කරන්න. ඒකම තීක්ෂණව දැක ගන්නවා, ඒ වගේම තීක්ෂණව ආબોධ කර ගන්නවා. එතකොට සමාධි ආලෝකේ නැති නිසා වෙලා හරිනේ. හරි. ඒ ස්වාමීන් වහන්සේ වැඩලා ඉන්නවා දානෙට. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.